හොඳයි අපි මෙතෙන්දලා පැයක් පමණ කාලයක් බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවකට සූදානම් සවන් දීමට ශීල දනාම ධර්ම දේශනාවට සූදානම් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්ත සාදුකාරයක් දෙමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමා චාහාරෝ වික්ඛවේ අනුප්පන්නස්ස සම් සති සම්බොජ්ජංගස්ස උපාදාය ආහාරෝ ඉද වික්ඛවේ භික්ඛු අත්ති භික්ඛවේ සති සම්බොජ්ජං ගට්ඨානියා ධම්මා තත්ත යෝනිසෝ මනසිකාර බෞලීකාරෝ තත්ථාහාරෝ අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්යා පාරපූරින්ති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්ර විපදනම පදනම් කරගෙන පවත්වාගෙන ලබන මේ ධර්මදේශනා මාලා විශේෂයෙන් සලකා ගත්තොත් ඒ සඳහා ඉදිරිපත් කරගත්තේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ සඳහන් වෙන කාය සූත්‍රයයි. ඒ කාය සූත්‍රය මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රධානම ධර්මතා දෙකක් විශේෂයෙන් සලකා බලනවා. ඒ කියන්නේ නීවරණ ධර්මත් ඒ වගේම සම්බොජ්ජංග ධර්මත් කියන මේ දෙක හොඳ පැත්ත සහ නරක පැත්ත වශයෙන් විස්තර කරන සූත්‍රයක්. මේ පින්වතුන්ගේ මතකයට පොඩ්ඩක් නංවනවා නම් අපි පින්දේ ඉස්සලා අවස්ථා පහක මාස පහක ධර්මදේශනා පහක මාර්ගයෙන් මේ නීවරණ ධර්ම පිළිබඳව එක එකක් අපේ ශක්ති ප්‍රමාණයෙන් සාකච්ඡා කරන්න ලේදී. අවසාන වතාවේදී අපි සියලු නීවරණ ධර්මයන්ගෙන් පිරිච්ච චතුරාර්යක භාවනාවට සම්බන්ධ කොටසක් ඉදිරිපත් කරගත්ත භාවනා ජීවිතය ගත කරන ඇත්තන්ගේ ප්‍රයෝජනෙ සලකලා. අද අපි මාතෘකාව මාරු කරන්න බලාපොරොත්තු වෙන්නේ බොජ්ජංග ධර්ම විශේෂයි. මේ සූත්‍රය ආරම්භයේ සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා කායක් මේ කාය මනුෂ්‍යගේ ශරීරය ආහාරයේ තමයි පිහිටලා තියෙන්නේ ආහාරය තමයි පදනම් කරගෙන තියෙන්නේ ආහාර නැත්තම් කායක් පවතින්නේ නැහැ අනාහාරෝ තිත්තන්ති ඒක සූත්‍රේ වෙන තැනකින් සාක්ෂයක් ගන්න ඉදිරිපත් කරනවා නම් සබ්බේ සත්තා ආහාරක්ඛිතිකා කියලා එක ධර්මයක් අපේ ශාසනය සඳහන් වෙන සියලුම සත්වෝ ආහාරය රඳාපවතින. ඉතින් මේ කය ආහාර මත රඳාපවතිනවා කියන මේ ලෝක ලෞකික උපමාව අරගෙන සරුවචාන්සේ මේ සූත්‍රයේදී සඳහන් කරන්නේ මේ අපි අකමැති වෙන නීවරණ ධර්මත් උපදින්නේ අදාළ ආහාර මතයි. ඒ ආහාර නැලවුණොත් නීවරණ පහළ වෙන්නේ නැහැ. ඒ වගේම අපි කැමැති වෙන්නා වූ මේ බොජ්ජංග ධර්ම කියන කුසල පක්ෂයත් පවතින්නේ ආහාර මතයි ආහාර පදනම් කරගෙනයි ඒ ආහාර නැති වුනොත් ඒ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැහැ. ඒ නිසා නීවරණ නැති කරන්න නම් ඒ නීවරණ වලට ආහාර සපයීම අපි කපහරින්න. බොජ්ජංග ධර්ම වඩන්න නම් තන වඩා ගන්න නම් භාවනා පරිපූර්ණියා කියන විදිහට භාවනාවෙන් පිරිචිගතියකට යන්න නම් ඒකට ආහාර සලස්සන්න ඕන. ඉතින් අපි අද මේ පැයක් පමණ කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ බොජ්ජංග ධර්ම හතේ පළවෙනිම බොජ්ජංගය වෙන සති සම්බොජ්ජංගය තන වැඩියා ගැනීමට අවශ්‍ය වෙන ආහාර සලකලා ඒ ආහාර ලබා දීමෙන් අපි ප්‍රාර්ථනා කරන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල සඳහන් වෙන මේ බොජ්ජංගයක් වශයෙන් සතිය වඩා ගැනීමට මූල ධර්ම පැත්තෙමුයි ප්‍රායෝගික පැත්තෙමුයි ආධාර උපකාර ටිකක් ලබා ගන්නයි ඉතින් මේ බොජ්ජංග කියන පදය ওই සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන තැනත් <coughs> සති ආදී බොජ්ජංග ගැන කතා කරනකොටත් සඳහන් වෙනවා බෝධිපාක්ෂිය කිව්වම බෝ පැකි දම් කියලා අපි සිංහලෙන් කතා කරලා තියෙනවා බෝධියට නැමිච්ච බෝධියට දිහාවට යොමු වෙච්ච ධර්ම. ඒ වගේම අර්ථයක් තමයි මේ බොජ්ජංග කියන කොටත් බෝධි අංග කියලා. ඉතින් මේ බෝධිය කියන එක සමහර විටක චතුරාර්ය සත්‍ය සහිත අවබෝධයටත් කියනවා. ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට කටයුතු කරන යෝගාවචරයට සඳහන් කරනවා. මේ බෝධි නැත්නම් මේ යෝගාවචරයට අවශ්‍ය අංගෝපාංග විදිහට සාධක ධර්ම විදිහට බොජ්ජංග කියන පදේ හැදිලා තියෙනවා. ඉතින් මේකට සති සම් කියන සතිකේ නාම පදයක් සං කියන උපසර්ගයත් එකතු වෙච්චාම තමයි සති සම්බොජ්ජංග. එතකොට සම්බොජ්ජංග කියලා කියන්නේ ඒ බොජ්ජංග පිරිච්ච ගතියකට ස්වයම්භූ තමන්ගෙම පිරිච්ච සම්පූර්ණ වෙච්ච ගතියකට එනකොට සම්බොජ්ජංග කියලා කියනවා. ඉතින් මේකට සතියක තියෙච්චාම සති සම්බොජ්ජංග. ඉතින් මේ බොජ්ජංග මට්ටමට යනකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල සතිය පෙරමුණටම ඇවිල්ලා තියෙන ඉස්සරහටම ඇවිල්ලා. ඒ විතරක් නෙමෙයි අපි නිතරම මේ අගය කරන ආඩම්බර කරන රුචි කරන රස විඳින මේ සතිය ගත්තාම 37ක් වෙන බෝධිපාක්ෂික ධර්ම වල අටපොලකම සඳහන්. ඒ අටපොලේ මෙතෙන් එනකොට බෝධි බොජ්ජංග කියන මට්ටමට එනකොට පළවෙනියම සඳහන් වෙනවා. ඒ බෝධි අංගයක් වශයෙන් නැත්නම් බෝධියට තුරු දෙන යාදෙන තල්ලුවක් දෙන උපකාරක ධර්මයක් වශයෙන් සති සම්බොජ්ජංගයට එනකොට ඒකේ විශේෂ ලක්ෂණු මේරිච්ච ලක්ෂණු වගේක් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් ආධුනිකයෙක් පටන් අරගත්ත සාමාන්‍ය සතිය සතර සතිපට්ඨානින් බෝධිපාක්ෂික ධර්ම පටන් අරගන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එතෙන් යනකොට යෝගාවචරය ඉන්නේ සත්‍ය පිළිබඳව ආධුනික මට්ටමේ. අන්න එවැනි ආධුනික මට්ටමේ තියෙන සතියක් බොජ්ජංග සතියක් බවට පත් වෙනකොට ඒකේ ලකුණු ගොඩක් මේරිච්ච ලකුණු ගොඩක් පහළ වෙනවා. අන්න මේ මේරිච්ච ලකුණු දැනගන්න එක ඒ මේරිච්ච ලකුණු දැනන පහළ වෙච්ච ඇත්තන්ට Taman ඉන්න தત્ත්වයේ තේරුම් ගන්නත් උදව් වෙනවා. ඒ වාගේම සතිය ආරම්භ කරපු ඇත්තෝ Tamanගේ සතිය කෝකටද කොහාටද එල්ලෙන්න ඕනෑ කියන අදහස ගන්නත් ආධාරපකාර වෙනවා. එතකොට මේ බොජ්ජංග පිළිබඳව ආනාපාන සති සූත්‍රයේ සරුවචනන්සේ සඳහන් කරනවා චත්තාරෝමි භික්කවේ සතිවට්ඨාන භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගා පරිපූර්ණති කිය. මහණෙනි මේ සතර සතිපට්ඨානියෝ මනාකොට වඩන ලද්දේ නම් භාවනා කරන ලද්දේ නම් ඒක බොජ්ජංග ධර්ම පරිපූර්ණත්වයට යෑමට හේතු වෙනවා. ඒ නිසා හොඳටම තේරෙනවා මේ බොජ්ජංග කියලා කියන සතිය භාවනාවෙන් <clears throat> භාවනා කිරීමෙන් ලැබිය යුත්තක් මිස මේ සතිය පිළිබඳව පොත් කියවලා එහෙම නැත්නම් බණ අහලා ධර්ම සාකච්ඡා කළා පමණක්ම කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. බලාපොරොත්තු වෙච්ච පමණින්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. භාවනාවෙන්මයි මේ බොජ්ජංග මට්ටමට සතිය හදාගන්න පුළුවන්. සඳහා සතර සතිපට්ඨානේ වඩනවනම් ඒ පුද්ගලයා දැන නොදැන ඉබේම මේ බොජ්ජංග ධර්ම මට්ටමට සතිය වර්ධනය කරනවා. ඒක නිසා මෙවැනි පිරිසකට ඒ සතිය සති සම්බොජ්ජංගයේ විශේෂ අර්ථයක් තියෙනවා. මොකද මේ කවුරු ශක්ති ප්‍රමාණෙන් ඒ සතිය වඩන්න සතිපට්ඨානෙ වඩන්න උදව්පකාර කරමින් තමන්ගේ ජීවන රටාව හැඩගස්වා ගන්නමින් ඉන්න පිරිසක් නිසා. ඊට පස්සේ සතර සතිපට්ඨානය වැඩුවට පස්සේ ඒ සතිය බොජ්ජංග මට්ටමට යනකොට මේක බෞසුත භාවයේ පිණිස මතක් කරන්න පුළුවන් විපස්සනා ඥානවල නම් උද්‍යප්පේ ඥාන මට්ටමට යනකන්වත් ඒ යෝගාවචරයාගේ අනෙකුත් සීල සමාධි ප්‍රඥා ධර්ම පිරෙනකොට තමයි මේ සතිය සති සම්බොජ්ජංග මට්ටමට දියුණු පවුණු වෙන්නේ ඒ මට්ටමට යනකොට ඒක පිළිබඳව භාවනා කරන, ඒ වගේම බණ කියන භික්ෂු පිරිස්, ශිෂ්‍ය පිරිස් හසුරන ආචාර්ය ප්‍රචාරයන් වහන්සේලා මතක් කරනවා. ඒ සතියේ හැඩනිල සතියේ ලක්ෂණ රස පච්චුපට්ඨාන කියන දේවල් මේ බොජ්ජංග මට්ටමට වැඩෙනකොට ඒ වඩන යෝගාවචරයට වැටෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සතියේ අංගපසංග ලක්ෂණ හොඳට තේරෙන පටන් ගන්නවා. මෙන්න මේකයි සතිය කියන්නේ. මේක සද්ධාව නෙවෙයි. මේක වීරිය නෙවෙයි. මේක සමාධිය නෙවෙයි. මේක ප්‍රඥාව නෙවෙයි. මේක තමයි සතිය කියලා. ඒ සතියේ අංග ලක්ෂණ හොඳට තේරෙන පටන් ගන්නවා. ආන්නෙම තේරෙන පටන් අර ගන්නකොට ඒකට ආහාර දෙන්න තනවා වඩන්න ලේසි. ඒක හරියට කියනවා නම් හේනක් කොටලා ඒ හේනේ නවදලි හේනේ භෝගයට වපුරවුවට පස්සේ ඒවා කණු කැපිලා පැලවිගෙන එනකොට භෝග පැලේ මොකද්ද ඒත් එක්කම වැඩෙන තනකොළේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් මට්ටමට දෙපෙත්ත දික්ුණාට පස්සේ ඒ තනකොළ උදුරලා දමන්නත් භෝග පැලවලට මේ අතුරු යත් ගෑම් මාර්ගයෙන් උදව්පකාර කිරීමටත් ගොවියට පහසු වෙනවා අන්න ඒ වගේ තමන්ගේ సంతානයේ වැඩෙන නීවරණ ධර්ම මෙව්වයි ඌවා උගුලවාද මේ යුතු දේවල්ය ඒ සඳහා වැඩෙන හොඳ හොඳ පැත්තේ වෙන ඉන්දිය ධර්ම වෙන සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා මේවය ඒකෙන් සතියය මේ කියන්නේ කියලා හරියට ඒ භෝගපැලේ අඳුරනවා නම් ඒකට ඉතින් කනූලට පස් ටිකක් දාලා තනකොලස් කරලා ඒකට වැඩෙන්න ඊට පහසුකම් සලසනවා වගේ සතියේ ලක්ෂණ රසපච්චපට්ඨාන පදට්ඨාන ක්‍රමෙන් තමයි ඒ ආචාර්යවරු එහෙම නැත්නම් මේ අටුවා සාහිත්‍යයේ එක එක චෛතසිකයක් අනිත් චෛතසිකයන්ගේ වෙන්කොට දැන ගැනීම සඳහා මූල ධර්ම වශයෙන් යොමු කරවන්නේ. ඒකෙදී සතියේ ලක්ෂණයේ වශයෙන් පෙන්ලා දීලා තියෙන අපිලාපන ලක්ෂණා කියලා පාලි වචනේ අපිලාපන ලක්ෂණා කියලා පොලාපනින ගතිය නැතිකම පොලාපන්න ගතිය කියන අපිලාපන ලක්ෂණය. පොළාපයින් ගතියක් නැත්තම් අපිලාපන ලක්කන. මේ පොළාපයින් ගතිය කියලා මේකෙන් සඳහන් කරන්නේ වේලිච්ච ලබු කබලක් වතුරට දාපුවාම ඒ ලබු කබල ලබු මේ බුබුල වේලිච්ච ලබු බුබුල වතුර උඩ පොළාපණෙමේ එහෙමේ හුලකට පාවෙමින් තියෙනවා. ඒකට කිඳා බැහිමේ ශක්තියක් නැහැ. මොකද වතුරට වැඩිය සැහැල්ලු නිසා. නමුත් හිතෙන්ට ගලක් ගල් කෑල්ලක් මේ එහෙම නැත්නම් කැබිලිටි කැලක් දැම්මොත් ඒක අර වගේ පොලාපනින්නේ ඒ වැටිච්ච තැනම කිඳාබයි. කිඳාබයිලා අර වතුර කඩ සම්පූර්ණයෙන්ම අඩියටම ගිහලා තැම්පත් වෙලා මිස ඒ ගල් කැල මග නතර වෙන්නේ. ඒකට කියන අපිලාපන ලක්ෂණය කියලා. ඍජුකෝම් කැලක්, පොරොප්ප කැලක්, එලිච ලැබු කැබලක් වතුරට දැම්මහම සිදුවෙන පොලාපයින් ගතිකන පිලාපන ලක්ෂණ. ඒ නිසා සතිය තියෙනවා නම් Taman යම් අරමුණකට යොමු කළොත් ඒ අරමුණේ নিমগ্ন වෙන ගතිය. කිඳා බහින ගතිය තමයි සතිය ඇති වෙලාවට යෝගාවචරයට වැටේ. ඉතින් ඒක නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම ආනාපාන සතිය වගේ දෙයකට සතිය පිහිටවන කෙනා බොහෝම අමාරුවෙන් තමයි මුලින් මුලින් ඒ අවශ්‍ය කරන මූල කර්මස්ථානයේට මේ ආස්වාද වාරේ මේ ප්‍රස්වාද වාරේ කියලා අදාළ අරමුණේ හිත තියාගෙන ඉන්නේ. ඒ වෙලාවට හරියට මේ දුවන පිම්මේ දුවන අශ්වයේ කුඩ අලු පුහුල් ගෙඩියක් තියන්න හදනවා වාගේ කියලා තමයි උපමාවට පෙන්වන්නේ. ඒ තරම්ම සත්‍යයට අරමුණට සත්‍යයෙන් හිත නංගුණත් එක්කම වැටෙන. අරමුණේ හිටින්නේ නැහැ. අරමුණේ අල්ලා බදා ගන්න ගතියක් නැහැ. වැට තියෙනකොටම පයින් ගතිය තමයි තියෙන්නේ. ආනේ ඒ ගතිය නැති වෙලා යෝගාවචරයාගේ ගත්ත අරමුණේ හිත ටික වේලාවක් හිටින ගතිය. සතිය පිහිටවන ගතිය ඇවිල්ලා මෙන්න මේකයි සතිය කියන්නේ මේක මේ වීරිය නෙවෙයි මේක සද්ධාව නෙවෙයි මේක සමාධිය නෙවෙයි මේක ප්‍රඥාව නෙවෙයි අරමුණත් එක්ක හිත අල්ල අල්ලන ගතිය නිමක්න වෙන ගතිය ඇවිලෙන ගතිය